ආනන්ද මහත්මයාට තව ප්‍රශ්නයක් තියෙද අහන්න? එහෙමයි සානස ඇත්තටම අර මේ අවසරයි දැන් ඔය පදස්සරමි දැන් බික්කවේ චිත්තං කියනකොටම මට නැවත අහන්න හිතන සම්මානස. දැන් අපි පදස්සරමි දැන් බික්කවේ චිත්තං කියලා කියන්නේ ආගන්තුකෙහි උපක්කලේසි උපක්කලෙට්ටන් ආදි වශයෙන් කෙවින් සානස ඒ කියන්නේ පිටින් එන කෙලෙස් නැති වෙච්ච තැනකදී පිටින් එන ඒ ආගන්තුක වෙන කෙලෙස් නැති වෙච්ච අවස්ථාවකදී හිත හිත ප්‍රභාස්වරයි කියලානේ කියන්නේ. මට හිතුනේ ස්වාමීන් වහන්සේ ඒක එතන සඳහන් වෙන්නේ ඇත්තටම දැන් අපි දැන් ওই ටිකක් භාවනා කරනකොට එහෙම ওই නිමිති හරහා එහෙම නැත්නම් ධානය මට්ටම් වලට එනකොට වගේ අර හිතේ එන සොඳුරු බවක් තියෙනවා ස්වාමීන් වහන්සේනේ අර ආලෝක ගතියක්. එතකොට වෙන කිසිම මේ ඒ වැරදි චේතනාවල් නැති අවස්ථාවකදී එන ප්‍රභාස්වර ගතියද කියන එක මොකද ඒක නේද එතන ගැලපෙන්නේ ස්වාමීන් වහන්සේ කියලා මට මේ අහන්න හිතුණ භාෂයෙන්. දැන් දැන් මේ ප්‍රභාෂර බව එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මෙන්න මේ අවස්ථාවවලදී ඇති වෙන ප්‍රභාෂර බව කියලා විශේෂ කොට දක්වනවා. මොකද ඒක විශේෂ අවස්ථාවක්නේ. ඒක සාමාන්‍ය පොදු සිතේ ගතිය නෙමෙයිනේ. එතන උත්සාහයෙන් ඇති කරන තත්වයක්. එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංචකෝ ආගන්තුකේ පක්කලේසේ පක්කලිට්ට සුතවා පුතුජ්ජන් සුතවා අරිය ශාවකෝ තං යථා භූතං පජානාති තස්මා සුතවතු අරිය ශාවකස චිත්ත භාවනා අත්ථීති වදාන ඒක ඊටු ටික එහෙමයි මේ දේශනාවේ තියෙන්නේ එතකොට මහණෙනි සිත ප්‍රභාස්වරයි එය ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මෙය මනවින් තේරුම් ගන්න තේරුම් ගන්න නිසා ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාට තමයි මේ චිත්ත භාවනාව කියන එක අර්ථවත් වෙන්නේ එහෙම නැත්නම් අශ්‍රතවත් පෘතජ්ජනය මේක තේරුම් ගන්නෑ කොහොමද මේ සිත කිලිටි වෙන්නේ කියලා තේරුම් ගන්නෑ තේරුම් ගන්න නැති නිසා තස්මා අසුතවතෝ පුතුජනස චිත්ත භාවනා නත්තිති වදන එතකොට ඒ අසුතව පෘතජ්ජනයාට චිත්ත භාවනාවක් කියලා එකක් නැහැ සෝතවත් ආර්ය ශ්‍රාවකයාට තමයි මේ චිත්ත භාවනාව කියන එක තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර ඒ දේශනා කරන්නේ ඔය කාරණේ. එතකොට එතින්දී අපිට ගන්න පුළුවන් ඇත්තටම ඒ ප්‍රභාසර බව ඇති වෙන්නේ හිතේ තියෙන කැලිස් නැති වෙච්ච අවස්ථාවක් කියන එක නේද? ඒකද වහන්සේ ඒක ඉතින් කිසිදු තර්කයක් නැහැ නේ. සිතේ තියෙන කැලිස් දුරු වෙනකොට සිත ප්‍රභාසර වෙනවා. හැබැයි උත්සාහයෙන් කරන తත්වය බුදුරජාණන් වහන්සේ චිත්ත භාවනා කියලා තමයි වෙනම හඳුන්වන්නේ. है हवस् तेह्र आउँछ